මේ පොතවලට ටිකක් අරගෙන තෙන්න බුද්ධ ඥානසේ වික්ෂේපයෙන් ඇසුවා මේ මේ පොතවල තියෙන ප්ලාස්ටික් වැඩිද එහෙම නැත්නම් පොළවේ පස්ස වැඩිද කියලා. පොළවේ පස් ප්‍රමාණය මේ පොතවල තියෙන පස් ප්‍රමාණය සංසන්දනය කරන්නට බැරි තරම් අති තාම මේ පොතවල තියෙන පස් ප්‍රමාණය තාම සුළු එකක්. බුද්ධ ඥානසේ ප්‍රකාශ කළා මෙන්න මේ නියපොත්වලට මම ගත්ත ප්ලාස්ටික් යන්ත්‍රය එකක් ටිකක් පුඩාවන හදන්නේ වගේම මේ මනුස්ස ලෝකයෙන් මිනිස්සු මරුණාට පසුව නැවත සුගතිගාමී වන්නේ ඉතාම සුළු දෙනෙක් පමණයි. මේ මහා පුත්තේ පස් ප්‍රමාණය යන්තම් වැඩිද අන්න ඒ වගේම මරණාට පස්සේ මේ මනුෂ්‍ය ලෝකයේ සත්‍යෝ නැවත දුකතිගාමී වෙන ප්‍රමාණය අතිවිශාලයි කියලා මේ ප්‍රකාශ කරනවා. මේදී මේ බුදුරජාණන් වහන්සේ අතිශෝක්තියක් දක්වලා කෝබය ගන්නලා නැති දෙයක් ඇති වශයෙන් පෙන්වන්න කරන්නට කියපු කතාවක් නෙවෙයි. සත්‍ය වශයෙන්ම සිදුවන කතාවක් ඒ ප්‍රකාශ කරේ. මනුෂ්‍ය ලෝකයෙන් මරණයට පසුව නැවත සුභකේ උපදින ප්‍රමාණය අර මේ පොතොන්නට පස්තික වෙන ඉතාලි පිටසක් පමණක් කියන කතාව. ඒ වගේම මනුෂ්‍ය ලෝකයෙන් මේ ගියාට පසුව දුගතිගාමී වෙනවා වෙන ප්‍රමාණය පොළවේ පස්තන අතිවිශාල වෙනවා කියන කතාව සමහරවිට පිළිගන්නත් බැරි තරමටම පිළිගන්නේ නැති තරමටම ඒක අමාරු කතාවක්. ඒ කියන්නේ පිළිගන්නට බැරි තරම්ම අපහසු දෙයක් කියලා හිතන්නේ. නමුත් සත්‍යය ඒකයි. හේතුව මේ මරණ මොහොතේදී සිත සකසා ගන්නට දන්නේ නැතිකම නිසා තමයි ඒ தත්ත්වය උද්ගත කරන්නේ. ඒක නිසා මරණයට පත්වන විට සිත සිත සකසා ගැනීමට පුරුදු පුහුණු වී තිබීම ඉතාමත්ම අවශ්‍ය කාරණාවක්. දැන් මේ නියපොත් වලට ගත්ත පස්තික වැනි සුළු පිරිසක් මනුස්ස ලෝකයෙන් නැරුණාට පස්ව නැවත මනුස්සයන් වෙනවායි කියලා කියන කතාව ඇත්තනම් මේ මනුස්ස ලෝකයේ ඇයි මේ ජනගහනය වැඩි වන්නේ කියලා කෙනෙකුට ප්‍රශ්නයක් නගන්නට පුළුවන්. මේකේ තේපුරු වශයෙන් මේක අනිත් පැත්ත කතා කරොත් ඒකට පිළිතුර නිකම්ම ලැබෙනවා. මේ මනුස්ස ලෝකයේ මිනිස්සු මරණාට පසුව ඒ අය නැවත මනුස්ස ලෝකෙට ඉපදෙනවා නම් මේ මනුස්ස ලෝකේ ජනගහනය කවදාවත් වැඩි වෙන්නේ නැද්ද? ජනේ ගානම පාටින්න තෝරන. මේ ලෝකයේ යත විශාලයි විශ්ව විශාල එකක් අපි මේ බිඳේ ඉන්න මැදියන්සේ බිඳේ ඉන්න මැදියේ බිඳේ වඩා වට ප්‍රමාණයෙන් පමණයි දන්නේ ඉන්දියා ගන්නට දැනගන්න හැකියාවක් නෑ මේ ලෝකයේ අපි මනුස්ස ලෝකයේ ඉන්නකොට අර බිඳේ ඉන්න මැදියන් වගේ අපි දන්නේ ඉතා සුළු ප්‍රමාණයක් පමණයි මේ මිශ්‍රය පිළිබඳව. මේ මිශ්‍රයේ විශාල ලෝකවල තියෙනවා ඒ මිශ්‍රයේ තත්ත්වවල තියෙනවා ඒවා විවිධ සත්‍යයන් සිටිනවා. එතකොට මේ විවිධ සත්‍යයන් මේ යන මේ යන විට මනස ලෝකෙටත් එන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එක දවසකට මනුස්ස ලෝකයේ පමණක් මැරෙන තිරිසන් සත ගත්යන්ගේ ප්‍රමාණය ගත්තොත් කොච්චරනම් ප්‍රමාණයක් කියලා මේ ඇයි හිතන්න පුළුවන්. හිතන්නටත් බැරි තරම් ගණනකින් කියන්නටත් බැරි තරම් සත්ත්ව ප්‍රමාණයක් තිරිසන් සතුන් පමණක් මැරෙනවා. මාළුවන් කොච්චර මරනවාද? කුකුලන් නෙළුවන් වැනි සත්ත්ව කොච්චර හරකුන් වැනි බැලුවන් වැනි සත්ත්ව කොච්චර මරනවාද? ඒ පමණක් නෙවෙයි මේ තිරිසන් සතුව ගත්ත සත්ත්ව තවත් තිරිසන් සතක් අල්ලගෙන කාලය තමයි ජීවත් වෙන්නේ බොහෝ වෙලෙ. ඉතින් එක දවසකට තෙල්ලන් මැරෙන තේසංගත සත්‍යයන්ගේ ප්‍රමාණය මෙතකයි කියලා සීමා කරන්නට බෑ. ඒ වගේම තමයි අමනුෂ්‍ය ලෝකේ ඉන්න අමනුෂ්‍යංගේ ප්‍රමාණය. ඒ විශේෂයෙන්ම ප්‍රේතය වැනි ලෝක ලෝකවල මේ මිනිස්සු අපි මිනිස්සු ලෝකෙමයි සිටින්නේ. නමුත් මිනිස්යන්ට වඩා 10000 ගණන් දසදහස් ගණන් මේ අමනුෂ්‍ය කොටස සිටිනවා මිනිස්සු ලෝකේ. ඒ වගේමයි අනිත් ලෝකවලත් විවිධ සත්ත්ව සිටිනා. ඒ ලෝකවලින් මේ ගියාට පස්සේ සමහරට මේ ලෝකවලට එනවා සත්ත්ව. ඒකකොට මේ මිනිස්සු ජනගහණය වැඩි වීම සාමාන්‍ය සිදුවන්නට පුළුවන් කාරණාවක්. ඉතින් මිනිස්සු මරණත් පස්සේ මිනිස්සු වෙලා උපදින කරනවා නම් මේ ධනගාණය කවදාවත් වැඩි වෙන්නද බෑ මේ තරම්ගේ. ඒ නිසාම සුළු ප්‍රමාණකින් තමයි ඒ උච්චාවචනයට බඳුන් වන්නද බෑ. ඒ එකම මට්ටම හොවාගේ පවතින ධර්මයක් වෙනවා. මේකෙත් මේ තේරුම් ගත යුතු වෙනවා. මේ බුදුරජාණන් වහන්සේ බොරුවක් නෙවෙයි කියලා කියන්නේ සත්‍යව කතාවක් කියලා. එතකොට ඒක නිසා මරණ මොහොතේදී සිත සකසා ගැනීම ඉතාමත්ම අවශ්‍ය කාරණාවක්. මරණ මොහොතේදී නැවත ඉපදීම සිදුවන්නේ කොහොමද කියන කරුණ මේ සම්බන්ධයෙන් තේරුම් ගත යුතු ධර්ම කාරණාවක්. ඒ කියන්නේ මරණ මොහොතේදී එනවා කර්ම නියාමයක් බැල කරනවා. මේ නියාම කියන්නේ ඒක ඒ ආකාරයෙන්ම සිදුවෙනවා කියන කතාවයි. ඔය යුක්ත නියාම, බීජ නියාම, ධම්ම නියාම, කර්ම නියාම ආදී වශයෙන් නියාම ධර්ම තියෙනවා. දැන් අපි හිතමු උගහක මලක් පිපෙනවා නම් ඒ මල පිපෙන කාලේ ඒ දස්වල මල් පිපෙන 15කට ගන්න කාලේ එකම කාලයක්. උදාහරණ වශයෙන් පින සම්පූර්ණයි. සම්පූර්ණ හට ගන්න කාලයක් කියන එක පොතේ කොයි ලංකාවේ කොයි ගහකට තිබුණත් පොතන තිබුණා සම්පූර්ණව ඒ ගෙඩි එන කාලෙට පමණයි ගෙඩි එන්නේ. අනිත් කාලෙට අවාරෙ දෙන්නේ නැහැ. ඒ වගේ එක බීජ නියාමයක්. ඒක හැටිමයි. දැන් මේ ඉස්සර ආරම්භවලත් තියෙනවා. එක්කොල වැටෙනවා පෙබරවාරි වෙනි මාසවල, අගෝස්තු වෙනි මාසවල. ඒ මාසවල ලංකාවේ කොහෙද ලැබුණාද කියලා ඔක්කොම කොල වැටෙනවා. ඒක බීජ නියාමයක්. ඒ වගේම විස්තෝන්ගේ නියාමයක් තියෙනවා. ධම්මතාවල නියාමයක් තියෙනවා. ඒවා වෙනස් කරන්න කාටවත් හැකියාවක් නැහැ. ඒ වගේම තමයි මේ කර්ම නියාමයක් තියෙනවා. ඒ කර්ම නියාමය වෙනස් වන්නේ නැති බව, වෙනස් කළ නොහැකි බව දක්වා තිබෙනවා පොත්පත්වල. එතකොට මේ කර්ම නියාමයට අනුව මරණ මොහොතේ එහිදී කර්ම ඉදිරිපත් කරන ආකාරයක් තිබෙනවා. කර්ම වේදාකාරයෙන් බෙදා අපිට විස්තර කරන්නට පුළුවන්. මේ විස්තර අතරේ මේ මරණ මොහොතේදී කර්මන ආකාරය තමයි මේ පොත්පත් විශේෂයෙන්ම දක්වලා තියෙන ගරුක ආසන්න ආචින්න කටත්තා කියලා කර්මය හතර කොටසකට බෙදලා. මරණ මොහොතේදී කර්මන ආකාරයෙන් දක්වන්නේ. ගරුක කර්ම කියන්නේ ඉතා ප්‍රබල වූ කර්ම. දැන් අපසල පැත්තෙන් කියනවා නම් පංචානන්තරේ පාප කර්ම වැනි දේවල්. කුසල පැත්තෙන් කතා කරනවා නම් ධ්‍යාන මාර්ගඵල වැනි තත්ත්වයන්. මේවා ඉතා ප්‍රබල වූ ගරුක කර්ම. මේ කරුක කර්මයක් යම් කෙනෙක් කරලා තියනවා නම් මරණ මොහොතේ අනිවාර්යයෙන්ම ඒ කර්මයමයි ඉදිරියට එන්නේ. ඒ කර්මයමයි නැවතන උපදින්නේ. ඒක දෙකක් නෙවෙයි. එතකොට බොහෝ දෙනෙකුට මේ ලෝකයේ සත්‍යන්ට ගරුක කර්ම නැහැ. ඒ කියන්නේ පංචානන්තර කර්ම අපසුන පැත්තෙන් කරලා නැහැ. ඊටාම් කලාතුකින් එහෙම කෙනෙක් කරලා ඉන්නේ. ඒ වගේම ධ්‍යාන තියන අය මේ ලෝකේ ඊටාම්ම නම් විතර වශයෙන් දක්ම ලැබෙන්නේ මාර්ගඵල ආදී ලැබපුවා ඊටාම්ම දුර්ලභයි. එතකොට වැඩි පිරිසකට බහුතර සත්ව කොටාසයකට මේ ගරුක කර්ම එන්නට හැකියාවක් නැහැ මරණ මොහොතේ. එතකොට ඒ ගැන අපි කලකන් සැලකිල්ලක් දැක්වෙන්නේ කිසිසේත්ම අවශ්‍ය වන්නේ නැහැ. හැකිනම් හොඳ පැත්තේ ධර්ම සම්මයක් කරගෙන ඉන්න එක ඉතාම හොඳයි. ධ්‍යානයක් උපදවාගෙන ධ්‍යානය නැරෙන මොහොත දක්වා නොපිරිහලා පත්තාගෙන යන්නත් පුළුවන් නම් ඒක ධර්ම සම්මයක්. එතකොට එහෙම වුණොත් මේ මන් ධ්‍යානසිත මරණ මොහොතේදී ජීවත් වෙයි. ඒ ධ්‍යානසිත නම් භක්ම ලෝකයක උපදී. ඒ ධ්‍යානයට අනුව ඒ භක්ම ලෝක නිර්ණය වන්නේ. එතකොට මාර්ගඵලයක් ලැබලා තියෙනවා නම් එතෙන් දිනම් කිසිම සැකයක් නැහැ. දුබල තියෙන්නේ ආත්මිල්ල සුගතිගාමී වෙනවා යටත් විශ්ෙන්න සෝවන්වත් වෙලා තියෙනවා. ඒ නිසා දරුක් සම්යක් වශයෙන් කුසල කර්ම දරුක දරුක කුසල කර්මයක් වශයෙන් සම්මානීයිත සිත සිල්ල දරුක කොට ගන්න ඇති කරගෙන තියනවා නම් ඒකේ සාමාන්‍යම සුදුසුයි එහෙම කරගන්න පුළුවන් නම් ඒකේ සාමාන්‍යම හොඳයි. කුසල පැත්තෙන් ධ්‍යාන සිතක් හෝ මාර්ගඵලයක් හෝ ලබන්න පුළුවන් නම් මේ සඳහා උත්සව කටයුතු කරනවා නම් ඒකේ සාමාන්‍ය මාර්ගය. නමුත් මේක හැම දිනකටම කරන්නට පුළුවන් දෙයක් නෙවෙයි. හැම දිනම භාවනා කළාට ධ්‍යාන ලැබෙන්නේ නැහැ. හැම දිනම භාවනා කළාට මාර්ගඵල ලැබෙන්නේ නැහැ. ඒක නිසා මේ සෝවාන් වූ කිසිම කෙනෙකුට දුකකින් ගැලවිලා සිටිනවායි කියලා සහතිකයක් දෙන්නට කාටවත් හැකියාවක් නැහැ. නියත ගති පරායන කියලා කියන සෝවාන් උත්පත්තියට සුභතියක නියත වශයෙන්ම උපදිනවා සෝවාන් වූ කෙනා. ඒ හැර වෙන කිසිම කෙනෙකුට කවදාවත් කියන්නට බෑ මේ තනින් පසුව සුභතියක උපදිනවා කියලා. බුදුරජාණන් වහන්සේ දවසක් ප්‍රශ්නයක් ඇහුවා බිරන් බුදුරජාණන් වහන්සේගෙන් මේ මුළු ජීවිත කාලය පුරාම කුසල්ම කර කර ඉන්න පුද්ගලයන් මරුණාට පස්සේ සුභතිය පුබතිනවයි කියලා ඔබ වහන්සේ ප්‍රකාශ කරනවා. නෑ නෑ මම එහෙම ප්‍රකාශ කරන්නේ නෑ බුදුරජාණන් වහන්සේගේ පිළිතුර. ඊළඟට අහනවා මම ජීවිතේ පුරාම අකුසල කර්මම කරකලා සිටින පුද්ගලයේ මරණයට පස්සේ දුගතියක උපදිනවා කියලා කියනවා. නෑ මම ඒක එහෙම කියන්නේ නෑ. මොකද ඒ අපි මුළු ජීවිත කාලය පුරා තියෙන කුසල කරන ලද කර්ම වලට අනුරූපව නෙවෙයි බොහෝ විට නැවත ඉපදෙන්න සිදුවන්නේ මරණ මොහොතේදී ආසන්න වශයෙන් නැතුව කර්මයට අනුරූපව. එතකොට ඒ ආසන්න කර්මය තමයි තාමත් අවශ්‍ය වන්නේ. මරණයේදී යහපත් දන්දනේ සකසාගත යුතු වන්නේ ආසන්න කර්මය. එතකොට ඒ කර්ම න්යාමේ ගරුක කර්ම බොහෝ සත්‍යයන් නැහැ. ගරුක කර්ම නැත්නම් එන කර්ම තමයි ආසන්න කර්ම කියන එක. සරුප ආසන්න ආචින්න කටත්තා කියලා මේ කර්ම වර්ග හතර කියන්නේ. ආසන්න කර්ම කියන්නේ මැරෙන්න ඕන්න මෙන්න කියන වෙලාවේදී යමක් හිත සිතා සිටියානම් යමක් කියමින් සිටියානම් යමක් කරමින් සිටියානම් අන්න ඒ දේ තමයි ආසන්න කර්ම කියන්නේ. සර්කාසන ආචින්න කියන්නේ මුළු ජීවිත කාලය තුළ කරලා පළපුරුදු වශයෙන් කරලා කරලා පුරුද්දක් වශයෙන් තියෙන කන්නත් ආචින්න කමයක් වශයෙන් ඉන්නත් පුළුවන්. එහෙම නැත්නම් කටස්සා ගැන මේ ජීවිතේ සමහරට එකවරක් දෙවරක් කරපු කර්මයක්. නැත්නම් සංස්කර භවයකදී කරපු කර්මයක් ඉදිරිපත් කරන්නටත් පුළුවන්. මේක තමයි කර්ම න්යාමය. ඒක නිසා මේ ආසන්න කර්මය හොඳට පවත්වාගෙන යන්නට ආසන්න කර්මය හොඳ එකක් කර ගැනීමට ජීවිතයේ මැරෙන මොහොතේ ඊට ඉස්සරහින් පුරුදු භූමියල තියෙන්න ඕනේ. එතකොට තමයි මරණ මොහොතේදී ඒක කරන්නට පුළුවන් හන්නේ. පරිභාවිතාවකින් පුරුදු පුහුණු කිරීමකින් තොරව ඒක මරණ මොහොතේදී කරන්නට යෑම අවදානම් සාගත තත්ත්වයක්. එතකොට මේ ගරුකාසන්න ආචින්න කටත්තා කියන කර්ම වර්ග හතර මරණ මොහොතේදී ඉදිරිපත් කරන කර්ම නියාමයක් වශයෙන් ප්‍රකාශ කරලා තිබුණාද පොත්පත්වල ඇත්ත වශයෙන්ම මරණ මොහොතේදී නැවත ඉදීම සිදුවන්නේ ආසන්න කර්මයෙන් පමණයි. ඒ කියන්නේ දැන් අපි තුන් ගරුපසන්නයක් කැමති කෙනෙක් කරලා තියෙනවායි කියලා. අපසල් හරි කුසල් හරි. මේක මරණ මොහොතේ සිහිපත් වෙනකොට ඒක මරණ මොහොතේ සිදු කරන්නේ මරණ එන්න මෙන්න අවස්ථාවේදී ආසන්න අවස්ථාවේදී සිහිපත් වූ කර්ම. ඒතකොට ඒ ගරුපසන්නයක් ආසන්න කර්මයක් වෙනවා. අර ඒක මහා චේතන කර්ම එදින්දා ජීවිතේ පුරා කරලා තියෙන කුසල් වූ අපසල් කර්මයි. ඒ අකුසල කර්මයන් මරණ මොහොතේදී සිහිපත් වෙනකොට ඒ අකුසල කර්මය මරණ මොහොතේදී ආසන්න කර්මයක් බවට පත් වෙනවා. ඒ මරණ මොහොතේ සිහිපත් වෙනකොට ඒක ආදිතෙන් ඇති ආසන්න මරෙන්න ඔන්න මෙන්න අවස්ථාවේදී පැති කර්මය ආසන්න කර්ම. අපි හිතමු කටත්තා කර්මයක් කියලා. පවල් මේ භවයේදී හරි කලවරයේ කවර භවයකදී හරි කරන ලද කුසල හරි අකුසල කර්මයක්. ඒක සිහිපත් වෙනවා. ඒක සිහිපත් වෙනකොටත් ඒක මරණ මොහොතේදී ආසන්න වශයෙන් ආපෝ කටත්තා කර්මයක්. මේ විදිහට අපි හරියට බලනකොට මේ මේ කර්ම න්‍යාමය මේ විදිහට ප්‍රකාශ කරලා තිබුණත් මරණ මොහොතේදී නැවත ඉදීම සිදුවන්නේ ආසන්න කර්මයට අනුව පමණයි. ඒක මේ මගේ අදහසක් මේ පොත්වල තියෙන අදහසක් නෙවෙයි. එතකොට මේ මරණ මොහොතේදී ආසන්න කර්මය එන්න පුළුවන් මේ කර්මය කර්ම කර්මණයක ගැටෙනිමිති කියලා තුනක් ඉදිරිපත් වෙන බවත් පොත්වල දක්වා දෙනවා එමන්ම. සායුත් වශයෙන්ුත් එහෙම අපි දැකලා තියෙන සමහර අය එහෙම කියන මරණ මොහොතවලදී. ඒ කියන්නේ තමන් කරන කර්මයේම සිහිපත් වන්නට පුළුවන්. එතකොට ඒක ආසන්න කර්මය වෙනවා. කම්ම. නැත්නම් මේ කර්මයට ගත්තු ආරම්භයක් ආත්මයෙන් කියන්නේ කර්ම නිමිත්ත අපේ දරුවන් මැලිචෛත්‍යයට ගියා මම මන් පහන් පෝජා කළා ඒතකොට අපිට සමාජ දරුවන් මැලිචෛත්‍යයට එනවා නැත්නම් මල් පහන් තියෙනවා ඒක කර්මයෙන් බඳු නිමිති. ඒ වගේ නැත්නම් අපි දැන් සතේකට හිරියරයක් පීඩාවක් කළා මරණයට පත් කළා ඒකෝත් සමාජයේ මරණයටපත් වූ සතා මරණයට මරණයට ගත ආයුධ ආදී අන්නේ වෙනි දෙයක්. ඒ කර්ම නිමිත්තක් වශයෙන් ඒ මරණ මොහොතේ සිහිපත් වෙනවා. ඒක කර්ම නිමිත්තක් වශයෙන් මරණ මොහොතේ සිහිපත් වෙනකොට ඒක මරණ හේතු පැති වූ ආසන්න කර්මී බවට පත් වෙනවා. පරිවර්තනය වෙනවා. ඊළඟට ගති නිමිත්ත කියලා එකක් තියෙනවා. සමහර විට මැරෙන වෙලාවට අපි උපදින තැන පිළිබඳ නිමිත්ත සතහනක් මනසට පේනවා. බොහෝ අය ගින්දරෙන් පිච්චෙනවා පිච්චෙනවා කියලා කියන අය ඉන්නවා මම දන්නවා. සමහර අය කියනවා ඔන්න අපේ අම්මා ළඟටම ඇවිල්ලා තියෙනවා. ඒ ලෝකෙට ගෙනියන්න සූදානම් වෙලා ප්‍රේත වෙනි ලෝක වලට. ඒ නිමිත්තක් වශයෙන් දැක්නේ වෙනවා. මම තමන් උපදින ස්ථානේ. ඒ නිමිත්තක් වශයෙන් දැක්නේ වෙන විටත් ඒ කර්ම නිමිත්තන් ආසන්න වශයෙන් ඒ මරණ ඔන්න මෙන්න ඒක පහළ වෙනකොට ඒක ආසන්න කර්ම ධර්මයක් බවට පත් වෙනවා. මොකද ඒ වෙලාවේ ඒ වෙලාවේ ඒ මරින්න ඔන්න මෙන්න කියන අවස්ථාවේ ඒක පිළිබඳ සිතිවිල්ලක් ඇති වෙනවා. නැත්නම් වචන ඇති වෙනවා. පිළිබඳ ක්‍රියා ඇති වෙනවා. ඒවා ආසන්න කර්ම බවට පරිවර්තනය වෙනවා. මේ අනුව කාරුක කර්ම, ආසන්න කර්ම, ආචින්න කර්ම, කටත්තා කර්ම කියන කවර කර්මයක් ඉදිරිපත් වුණත් ඒක ආසන්න කර්මයක් බවට පරිවර්තනය වෙනවා. කර්ම කර්ම නිමිති ගත නිමිති කියන ඒවා කවරක් ඉදිරිපත් වුණත් මරණ මොහොතේ ඒකත් ආසන්න කර්මයක් බවට පත් වෙනවා. මේ අනුව අපට තීරණය ගන්නට පුළුවන් මේ තවස්සෙන්න ආසන්න කර්මයකින් තමයි නැවත කෙනෙක් උපදින්නේ මරණයට පස්සේ කියලා. එතකොට ඒ ආසන්න කර්මය හොඳ එකක් නම් හොඳ තැනක උපදිනවා නරක තැනක් නම් නරක තැනක උපදිනවා. මේ ආසන්න වශයෙන් ඇතිවන කර්මයට තමයි අවසානයේ මැරෙන්න ඔන්න මෙන්න කියන දැන් ඉස්සෙල්ල පහළ වෙන ඒ ආසන්න කර්මයට තමයි කර්ම විඥානය කියලා බුදුරජාණන් වහන්සේ ඉස්සර කරන්නේ. ඒකට කියන්නේ කර්ම විඥානය කියලා. මැරෙන්න මැරෙන සිට චුතිසිත. ඒ කියන්නේ මේ භවයේ ඉස්සෙල්ලාම අපි මෞකසේ ඉන්න ගන්නකොට ප්‍රතිසන්ද විඥානයක් ආවා. ඒක සිතක් ඇති වුණා. මේ ප්‍රතිසන්ද විඥාන සිතේ පුත්යෙන් තුනක් තියෙනවා. ප්‍රතිසන්ද විඥානය ගෙන දෙනවා. ඊළඟට භවාංග සිත වශයෙන් ඒක ක්‍රියාත්මක වෙලා මේ භවයේ දිගින් දිගට පවත්වාගෙන යාමට උපකාර කරනවා මේ ජීවිතේ ඒ පවත්වාගෙන යාමට උපකාර කරන තුන්වෙනි ක්‍රියාව තමයි මරණ මොහොතේදී චුති ක්‍රියාව සිදු කරනවා ඒක චුත වියනවා එතකොට අපි මරණ මරණ විට චුතවන්නේ මේ නියන විට අවසාන චිතවන්නේ අපි උපදිනකොට උපදිනකොට පහළ වූ මනසයන් වශයෙන් කතා කරන ප්‍රසසිතයි ඒකිටින් නෙවෙයි නැවත දැනෙක උපදින්නේ. ඒ කියන්නේ මැරෙන විට අවසාන වශයෙන් පහළව චුතිසිතින් නෙවෙයි නැවත දැනෙක උපදින්නේ. එහෙනම් මනුෂ්‍ය මනුෂ්‍ය වශයෙන් නෙවෙයි උපදින්නේ. මොකද මනුෂ්‍ය චුතිසිත උපදින සිතම නෙවෙයි. චුතිසිත වෙන්නේ උපදින කුසල් සිතකින් නෙවෙයි කුසල් විපාකයක් වශයෙන් ඒකම උපදින්නේ. ඒක නිසා ඒ චුතිසිතට ඉතාමත්ම ආසන්න ප්‍රීති කර්මයට තමයි ආසන්න කර්මයට තමයි කර්ම විඥානය කියන්නේ. මෙන්න මේ කර්ම විඥාණයට අනුකූලව තමයි කෙනෙක් සුගතියක හෝ දුගතියක උපදින්නේ. මේක තමයි සිද්ධාන්තයේ සිද්ධාන්තය කියන්නේ මරණකොට කෙනෙක් උපදින ආකාරය සිදුවන හැටි. මේදී මේ මරණකොට කෙනෙක් නැවත උපදීම සිදුවන්නට හේතු තියෙනවා. හේතු මෙතන තියෙන්නට ඕන. නැති ඉතින් රාසු කෙනෙකුට හේතු නැත්නම් උපදින්නේ නැහැ. ඒක ගැන අපි කතා කරන්නට යන්නේ. එතකොට අපි කොහොමද මරණ මොහොතේදී සිත සකසා ගත යුතු වන්නේ? ඇයි මරණ මොහොතේදී දුගතිගාමී වන්නේ? අපි මරණ මොහොතේදී සිත සකසාගත යුතු වන්නේ දුගතියෙන් නැත්ම වීමට සුගතිගාමී වීමට. වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි. කිසියෙක් දුගතිගාමී වෙන්නට කැමති නැහැ. ඒකෙන් නැත්ම දෙන්නටයි මේ මරණ මොහොතේදී සුගතිගාමී. කොහොමද මරණ මොහොතේදී දුගතිගාමී වන්නේ? දුගතිගාමී වන්නේ අර ආසන්න වශයෙන් පහළ වූ කර්ම විඥාණය ලෝභයෙන් යුතුනම්, ද්වේෂයෙන් යුතුනම්, මෝහයෙන් යුතුනම් ආශාව තරහ ආදීන් සංප්‍රයුක්ත වෙලා තියෙනවා නම් නියත වශයෙන් දුක තියෙනවා. දුක ටිකක් වෙනවා. ඒ කර්ම විඥානයේ ආසන්න කර්මය අලෝභ දෝෂ සමෝහ වලින් යුත නම් නැත්නම් කුලවල පාක්ෂික නම් නියත වශයෙන්ම ප්‍රතිගාමී වෙනවා. ඒකයි එතන තියෙන தත්ත්වය. ඉතින් මෙතනදී බලවත් වූ කුසල කර්මයක් හෝ බලවත් වූ අකුසල කර්මයක් වශයෙන් ආසන්න කර්මයේ ඉදිරිපත් නොවනොත් ඔය ගන්ධබ්බ කියන සත්වවල පත් ගන්නට පුළුවන් මනුෂ්‍යය කියන්නේ ආන්තර්භව தත්ත්වයකට පත් ගන්න දෙයක් තියෙනවා. ඒක නිසා මරණ මොහොතේදී ඔය අවස්ථා තුනක් තියෙනවා. ඒක ඔපරේෂන් දුගතිය පැත්තට යන්න පුළුවන්. නැත්නම් සුගතිය පැත්තට යන්න පුළුවන්. අර සුගති දුගති දෙකටම යන්නට තරම් ප්‍රබල කුසල් හෝ අකුසල් කර්ම සත්‍ය කර්ම විඥාන සත්‍ය නොමැද කෙනෙක් නරුවොත් එහෙම අර ගන්ධබ්බය කියලා කියන අර අන්තර්භවයයි කියන සත්‍යයට පත් වෙනවා. බුදුජානන වහන්සේ සූත්‍ර වාසිකයක කරුණ දක්වලා තිබෙනවා. ඔය කියන කතාව. එතකොට මේ මරණ මොහොතේදී අපි ගන්ධබ්බය වෙන්න කැමති නැහැ. අපේ දුගතිගාමී වෙන්න බෑ. අපි සුගතිගාමී වන්නට ඕනේ. එහෙමනම් සුගතිගාමී වන්නට නම් මරණ මොහොතේදී සිත තුළ කුසල් සිතේලිය තියෙන්න ඕන, බැඳීම් වලින් ඈත් වෙන්න ඕන, ඇලීම් වලින් ඈත් වෙන්න ඕන, ගැටීම් වලින් ඈත් වෙන්න ඕන. ඇලීම්, බැඳීම්, ගැටීම් මේවා ඇති වුණොත් එහෙනම් ජීවිත වශයෙන්ම දුගතියක උපදිනවා. සමාජයේ ජීවිතයට ආශා කළොත් එහෙනම් මරණ වේලාවේ දුගතියක උපදින්නත් පුළුවන්. සමාගයේ සමන් ප්‍රචාර භාගයවට දරුවෙකුට දෙයක් දරක් ඉඩකනම් ආදී යම්කිසි දේපලකට ආස්තාවක් ඇති වුණොත් නිත්‍ය වශයෙන්ම ප්‍රේතමනි ලෝකවල උපරියක්. ඒ වගේම තමාට යම් කිසි එකකින් සලහසිතක් පහළ වුණොත් එන්න තමා ශරීරයේ දුක් වේදනා විඳිනා මැරෙනවා නම් තමාගේ දුක් වේදනාව කෙරෙහි සලහසිතක් සමාහට ඇති වෙනවා නැත්නම් තමාගේ තරහකාරී කවදාවත් තරහ කරපු නැන්තරාවෙච්ච නැති මිනිහෙක් කෙරෙහි සලහසිතක් ඇතිවන්නට පුළුවන් එතකොට එවැනි තරහසිතක් ඇතිවෙනවා රෝමලයක් සංගණි තත්ත්වවලට දුබදිගාමී තත්ත්වවලටපත් වෙනවා ඒක නිසා අපි මරණයේදී සිත සකසා ගන්නට දෙදිනදා හැම දවසම පුරුදු පුහුණු වන්න ඕනේ පුරුදු පුහුණු වීම කලේතු වන්නේ මෙන්න මේ අපේ මරණය නියතෝදන්න ජීවිතය අනියතෝදන්නයක් කියන කරුණ දන්නවා. නියත වශයෙන්ම අපි මැරෙනවා කියන කාරණාව නොදන්නා කෙනෙක් නෑ. ඒක නිසා හැමදාම සිහිපත් කරන විනාඩි 5ක් වරන අදුම වශයෙන් මගේ ජීවිතය ඒකාන්ත වශයෙන්ම අනිත්‍යයි, මරණය ඒකාන්ත වශයෙන්ම නිට්ටයයි. නමේ ජීවිතේ කාන්තින් අනිත්‍යයි මරණය නිත්‍යයි ජීවිතය අනිත්‍යයි මරණය නිත්‍යයි කියලා. ඒක තමාම පැහැදිලිව දන්නා කරුණ. මේ මරණ වෙලාවේදී අපිට මේ සියල්ලම අතහැර දාලා යන්න තියෙනවා. ඒක අනිවාර්යයෙන්ම තේරුම් ගත යුතුයි. තමා කොච්චර ආශාවෙන් ආදරෙන් මුජ්ජත් තමන්ගේ දරුවෙකුට හරි මුණ කෙනෙකුට හරි නැත්නම් තමා සතු කොයි දෙයකට හරි කොයි තරම් ආශාවකින් කොයි තරම් බැඳීමකින් කොයි තරම් තණ්හාවකින් මුජ්ජත් කිසිම විකල්පයක් නැහැ වෙන කරන්න දෙයක් නැහැ අතහරින්න වෙනවා. තමාගේ ජීවිතය අතහරින්නට වෙනවා. සමාසත දේවල් සියල්ලම අතහැරලා යන්නට වෙනවා. වෙන කරන්නට දෙයක් නැහැ. මේවා කෙරේ ඇලීමක් බැඳීමක් ඇති වුණොත් එහෙම ආශාවක් ඇති වුණොත් එහෙම ඒකාන්ත වශයෙන්ම තමා දුකට ගාමි වෙනවා. ඒක නිසා හැමදාම සිහිපත් කරනවා මගේ මරණය නියතයි ජීවිතය අනියතයි. මේ මැරෙනකොට මට මේ සියල්ලම අතහරින්නට සිදුවෙන එක සිදුවෙනවා වෙන කරන්නට මට කිසිම දෙයක් නැහැ වෙන විකල්පයක් නැහැ. ඒක නිසා මම මේ සියල්ලම දැන් අතහරිනවා අතහරිනවා අතහරිනවා කියලා විනාඩි 5ක්වත් අඩු වශයෙන් අතහරින්න පුළුවන්. ජීවිතය අනියතයි මරණය ඒකාන්ත වශයෙන්ම නියතයි මැරෙනකොට සියල්ලම අතහරින්න වෙනවා. ඒක නිසා මම මේ සියලුම දේවල් අතාරිනවා. මගේ ජීවිතය ගැන ආසාව තියෙනවා නම් මේක අතාරිනවා. ආසාව තිබුණාට මැරෙන්නලා නොමැරෙන්න බැහැ. කොටක ආසාතිමන තතහින් දෙනවා. තමයි සතු ආශ්‍රය කරන දෙමව්පිය සහෝදර සහෝදරි ස්වාමිපුරුෂ භාර්යාව ආදී සෑම දිනම අත්හරිනවා අත්හරිනවා අත්හරිනවා. ඒ වගේම තමා සතු දීපල සියල්ලම අත්හරිනවා. මේ සියල්ලම මම අත්හරිනවා අත්හරිනවා අත්හරිනවා කියලා අත්හරිනවා. අත්හැරලා සිතින්ම සිත දිහා බලන්නේ. බලන්නේ උඩ යම් කිසි සිතිවිල්ලක් සිතට ආවනම් ඒකත් අත්හරිනවා. මේකත් අත්හරිනවා අත්හරිනවා. ඊළඟට ඒ තවත් සිත දිහා බලන්නේ විනාඩි පහ තුළ මේ සියල්ල තැන්න. එන්නේ ඉන්න සිටිවිලි කවරක් ඒවා. හොඳ එකක් තියෙන කුසල් කියලා ඒකත් අදන්න ඒකත් අදන්නවා කියලා අතහරින්න. මොකද මේ කුසල් හොඳයි හොඳයි කියලා උපාදාන කරගෙන ඒවා තීපත් කර කර යන්න තේපා මේ අතහැරින්න කරන අවස්ථාවේදී. මොකද ඒකුණත් අපි සංහාවෙන් උට උපාදාන කළොත් එහෙම ඒකත් අපිගේ සංසාර ගමන දිග්ගැසීමට හේතු වෙනවා. ඒක නිසා අතහැරීම ඉතාමත්ම අවශ්‍යයි. කුසල් ටිකක් පහළ නැහැ. මට වැඩ නැහැ මේක අතහරිනවා කියලා අතහරින්න. අකුසල් ටිකක් ආවත් අතහරින්න. අතීතය ගැන සිතත් උනා අනාගතය ගැන ගැන සිතපත් වුණත් වර්තමානය ගැන සිතපත් වුණත් අතහරින්න. තමාගේ වේදනාවක් ඇති වුණත් මේ වේදනාවත් මම අල්ලන්නේ අතහරිනවා අතහරිනවා කියලා අතහරිනවා කියලා අතහරින. ඒ විදිහට මේ සියලුම ධර්මයන් අතහරින්නට පුරුදු කරනවා. ආශාවක් නැහැ තරහාවක් නැහැ සියල්ලම නැදහස් සිටින් මුතු අතහරින් ඇත්තෙන්ම මරණ මොහොතට මරණ මොහොතට පත්වන විට මේ විදිහට හිත භාවිතා කරලා පරිභාවිතා කරලා පුරුදු පුහුණු කරගෙන සිටින කෙනෙකුට කිසිම දෙයක් නැතුව කිසිම ඇලීමක් නැතුව කිසිම බැඳීමක් නැතුව කිසිම තරහක් නැතුව අතහරින්න පුළුවන් ශක්තිය ලැබෙනවා මොකද පුරුදු පුහුණු වෙලා තියෙන ඥාතින කර්මයක් ඒක නේ නිතර නිතර නිතර නිතර පුරුදු පුහුණු කරලා තියෙන. අපේ ලෝක සත්‍යය මිනිස්සු හරි අනිත් සත්‍යෝ හරි එමු මේනේ කටයුතු කරන්නේ ආශාවෙන් බදාගෙන ඉන්නේ ලෞකික දේවල් වලින් පැටලි පැටලි මේ ආශාවයි තරහයි ඒගොල්ලන්ගේ ජීවිතේ පුරා තියෙන්නේ. නිදා ගන්න කාලේ හැර අනිත් සෑම කාලෙකම ලෞකික දේවල් වලින් ගැලිලා සිටින්නේ. සමහරට නිින්දදී පවා සීන වලින් පවා දකින්නේ එවැනි දේවල්. මුළු ජීවිතේ පුරාම එහෙම සත්‍යයක් තියෙනවා. ඒ සත්‍යය තියෙනකොට මරණ මොහොතේ එකපාරට සිත සකසා ගන්න පුළුවන් වෙයි කියන කාරණාව හිතා ගන්නට බෑ. අහම්බෙන් සිදුවන සිදුවීමක් වලින් තමයි මරණයේදී එවැනි කෙනෙකුගේ සිත හොඳ තත්ත්වයටපත් වෙන්නේ. ඒකයි අර මරණයට පස්සේ දුගලින් දුගතිගාමී වෙන අය වැඩිවන්නේ. මේ විදිහට සිත මැනේ සකසාගෙන සකසාගෙන හැමදවසම පුරුදු කරගෙන හිටියොත් එහෙම නියත වශයෙන්ම කෙනෙකුට සුභතේක උපදින්න පුළුවන් ශක්තිය ලැබෙන මරණ වේලාවේදී මම මගේ ජීවිතේ කරේ ආසාවක් නැහැ මරණ එක මරන්න සිදු වෙනවා අත්හරිනවා කියලා අත්හරිනවා. තමා දරුවන්, සහෝදර සහෝදරයන් ආදී හිත මිත්‍රාදීන් අතහැරනවා තමා සුරු දේපලත් අතහැරනවා. ගිය ආත්මයේ හිටපු ඔක්කොම දේවල් අපි අතහැරලා න්යායේ. ගිය ආත්මේ දෙමව්පියෝ සහෝදර සහෝදරයෝ හිටියන්නේ අපිට නෑ දැන් හිත මිත්‍රයෝ අපි අපි මනුස්සයන් වශයෙන් හිතේ කියලා ගොහන් ප්‍රසිද්ධිය භාර්යාව හොරියා දරුවෝ හිටියා ගවල් දරුවෝ ඉඳකන ආදී තිබුණා නම් තියෙන්නේ මේ ඔක්කොම දේවල් එහෙම පිටින්ම කිසිම දෙයක් දෙන්නේ නැතුව සියල්ලම අතහැර දාලා න්යාය මේ අද ඉන්න අයට මොකද වෙන්නේ මෙතෙන් යනකොට මේවා අරගෙන යනවාද කිසිවක් කිසි කෙනෙක් අරගෙන යනවද මොකක්වත් නැහැ මේ ඔක්කොම ගියාත්මෙත් පැත්තකින් කියලා ආවා වගේ මේ ආත්මෙත් පැත්තකින් කියලා යන්නට සිදුවන. මේක තමයි සත්‍ය සත්‍ය යථාර්ථය මේක තේරුම් ගන්න. මේක ජීවිත කාරණාවක් නෙවෙයි මේ සියල්ල පැහැදිලිව අවබෝධ කරගන්න. අවබෝධ කරගෙන මේ සියල්ල මට අතහරින්න දෙන මේ වගේ බැඳිලා හිටියොත් ආස්තාවෙන් හිටියොත් සංනාවෙන් හිටියොත් අපි දුගති වලටයි ඇදගෙන වැටෙන්නේ. ඒ දුගතියට ඇදගෙන වැටුණාට පස්සේ අපි මේ ආශා කරන ආදරය කරන පුතා කියන දුව කියන දාවයා ගැන ওই කිසි එදාට අපේ දුගතියේ දුකින් කොටසක් අත්දකින්න දෙන්නේ අපි මේ දුක අත්දකින්න දෙනවා ඒක නිසා තේරුම් ගන්න මේවා එකක්වත් අපිට මේ සත්‍යන් මේ ආශාවෙන් අල්ලාගෙන බදානී කියන තුලින් අපිට කවදාවත් යහපතක් නෙවෙයි වෙන්නේ අපි දුකේට යන්න දමන්නේ ඒක නිසා මේක අතහරින්න ඕනේ කියන අදහසේ පිළිතලා ඒ අවබෝධයෙන් යුතුව හැම දවසම විනාඩි 5 10ක් විතර ඒ ආකාරයෙන් තොන්දු කොම් වෙනවා මේකෙන් කාලය වැඩි වෙන තරමට හොඳයි. එහෙම පුරුදු පුහුණු වෙච්ච කෙනාට පහසුවෙන්ම සියල්ල අත්හරින්නට පුළුවන්. මේකෙන් අදහස් කරන්නේ එදිනදා ජීවිතයේ වැඩ කටයුතු කරන විට මේ ඔක්කොම මට දුක් සම්වේගින දෙනවා. දුගටි ගාමී උපදවීමට හේතු වෙන. ඒක නිසා උඹලට ඒ කිසිම සැලකිල්ල බරුත් යන්නේ උඹලා මට දුක ඇති කර දෙන්නට හේතු වෙන ධර්ම කියලා එහෙම කතා කරන කියන හිතන එක වැරදි. අපි එයාට කලින් සේම කතා කරන්නේ ආදරයෙන් කතා කරනවා, ගරුත්වයෙන් කතා කරනවා, සැලකේ දක්වනවා, කරන්නත් පුළුවන් හැම කාර්යයක්ම යුතුයකමම ඉෂ්ට කරනවා. නමුත් අවබෝධයෙන් යුතුව කරන්නේ. මම ඉස්සර තරුණ කාලේ අවුරුදු 20 22 ගේ කාලේ ඉස්සරහින් ගෑන් කෙනෙකුයි තරුණ කෙල්ලෙකු කියනකොට මම බලන්නේ භාෂා කම්මදියා. මේ කෙල්ලෙක් මේ කප්පේට පස් වෙනවා නේද කියලා. ඊට පස්සේ ටික කාලයක් යනකොට මම අවුරුදු දෙකක් විතර යනකොට ওই විදිහට බල බලා දැන් අවුරුදු 18 20 විතර කරපු දෙයක් මම කියන්නේ. එතකොට මේ තරුණ කෙල්ලක් ඉස්සරහට එනකොට මම කිය හිතන මේ මම යම ලෝකෙට ඇදගෙන යන්න යම දූතිකාවක් කියනවා. මෙන්න මම යම දූතිකයට ඇදගෙන යන්න යම දූතිකාවක් කියනවා. දැන් මේක මට අවුරුදු 5000 කනකම් තුතින් දැක්ක තේරුම් ගත්තා මේක මට දේශ සහගත සිතක් හා සංකේත වෙලා ඉන්නේ කියලා. මොකද ඒක කුසල සිතක් වශයෙන් ආවට දේශ සහගත සිතක් වශයෙන් ආවේ. ඊට පස්සේ මම ඒක හිතත් හැරියා. මොකද මේක වංචනික ධර්මයක්. ඒක රවටන ධර්මයක්. ප්‍රසංසයක් වශයෙන් දේශයක් අය. මෙන්න මේ විදිහට අපි මේ මරණය ගැන අතහැරීම නිසා දේශ සහගත සිතක් වෙන්නට පුළුවන් කුසල් සිතක් වශයෙන්. මේක තේරුම් ගන්න. තමන්ගේ දරුවෝ නිසා තමන්ට දුක පිටාම් වෙන්න වෙනවා කියලා දේශයක් ඇති වෙන්න පුළුවන්. දැන් දැන් තමන්ගේ කාර්ය යාන වාහන ගෙවල් දොරවල් ආදී පිළිබඳ මේවා ඒවා පිළිබඳ දෝෂ සිතක් ඇති වෙනවා. ඒක ඇති කරගන්න සුදුසු නෑ. අපේ ඥාණයෙන් කටයුතු කරන්නේ නුවණින් කටයුතු කරන්නේ එහෙම කටයුතු කරන කෙනාට පහසෙන්න නියත වශයෙන්ම සුගතියට උපදින්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. අන්න එහෙම කටයුතු කළොත් එම කිසිම සැකක් නැතුව සමාට පුළුවන්. මූණ දෙන්නට මරණයේදී බයක් නැතුව මුහුණ දෙන්නට පුළුවන් මරණයට මරණයේදී හැබැයි මේකෙන් අදහස් කරන්න තිබුණා මේක 100%ක්ම අපවන ක්‍රමයක් නෙවෙයි මේකෙන් 100%ක්ම ගැන දෙයක් දෙනවා කිය. එහෙම නෑ. මගේ සෝවාන් වෙච්ච නැති කෙනෙකුට කවදාවත් දුබතියෙන් ගැලවිලා ඉන්නවයි කියලා කියන්නට පුළුවන් කමක් නැහැ කියලා සුබතිගාමී වෙනවා වෙනවම කියලා කියන්නට පුළුවන් කමක් සත්‍යයක් නෙමෙයි කියන්නේ. ඒක නිසා මේ විදිහට කටයුතු කිරීමෙන් අපිට අර තියෙන අවධානය 80ක් 90ක් විතර අඩු කරගන්නට පුළුවන්. දුගතියට යන අවධානය. නමුත් 100ම අඩු කරගන්නද බෑ. 100ම අඩු කරගන්නට නම් නියත වශයෙන්ම සෝවාන් වන්නට ඕන. ඒ සඳහා භාවනා කරන්නට ඕන භාවනා කර සෝවාන් වෙන්නට ඕන. එහෙම නැත්නම් නියත ගති පරායන නියත සම්බෝධි පරායන කියලා වචන දෙකක් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. සෝවාන් වුණ නියත වශයෙන් සුගතිය ප්‍රඥා සෝවාන් වුණ නියත වශයෙන් ඉතුරු මාර්ගඵල ලබනවා කියන එක ඒ අදහස. එහෙම කළොත් තමයි නියත 100ක් අපට සහතික වශයෙන් කියන්නට පුළුවන් වන්නේ අපි දුගතියෙන් අත්මිදලා සිටින්නේ කියලා. එහෙම නැත්නම් මේ විදිහට කටයුතු කිරීමෙන් අපිට සම්මා දුවට සැනසීමෙන් පැහැින්නටපත් පවත්වන්න පුළුවන්. අපි මරණයට සූදානම් වෙලා ඉන්නේ. අපි මරණයට සිදුව සකසා ගන්නට පුරුදු පුහුණු වෙලා තියෙන එක. මෙහෙම පුරුදු පුහුණු වෙලා හිටපු කෙනෙකුට උනත් අන්තිමේදී මරණ මොහොතේදී කොයි විදිහට ඒක ක්‍රියාත්මක වෙයිද කියන එක කාටවත් තීරණය කරන්න බෑ. ඔච්චර හොඳට හොඳට ඔහොම කරගෙන කරගෙන හිටියත් මරණ මොහොතේදී මොනවා වෙයිද දන්නේ දැන් මම අඳුරන මාසෙ කිදා මේ YMBA බොරැල්ලේ ලේකම් වශයෙන් කටයුතු කළේ මානසික අභිධර්ම ඉගෙන ගත්තා රණසිංහ කියලා මාත්මේ අපි ධම්මේමයි දෙන රැයනක මහන්න මහණෙලත් අපි ධම්මේමයි කියයි ඉතින් මුළු ජීවිතේම තනිකරම කුසලයක්. ඉතින් කියන්නේ අපි ධම්මේ කරන්නේ අපි ධම්මේ දාසේ කරන්නේ දිගන්නම් ජීවිතේ. ඒකත් එක්කල ඉපදුනා කියලා තමයි බුදුහාමුදුරු කෙනෙක් ඇවිල්ලා කියලා ප්‍රේතාමි ගෙන්නලා කතා කරපුවාම මරණ වේලාවේදී කාටද අභිධර්ම කොට දුන්න මේ නියමයට ගෙනත් දුන්නේ නේද කියලා අන්තරා සිතක් පානවා. මේ පිළිබඳව ඔබ සාකච්ඡා සිතක් කොටලා සිතක් කුලෝබදී දෙකම විශ්ව සිතක් පානවා. ඉතින් මේ දෙක නිසා මම පෙරතලෝකෙ ඉපදුනා. මම මේ කතාව කියේ මුළු ජීවිත කාලයේ පුරාම අපි සිත සකසාගෙන සකසාගෙන හිටියත් සෝවාන් වුණේ නැත්නම් මරණ මොහොතේදී මේ විදිහට සිත ක්‍රියාත්මක වෙයි කියන එක කියන්නට සියයට 100ක්ම සහතික කරලා කියන්නද අපහසුයි. මාන්නේ කියන්නේ තරමද්දරට හෝ සිත සකසාලට හැකි ආකාරයක් නියත වශයෙන්ම සකසා ගන්නට නම් නියත වශයෙන්ම සුභතිය උපදින්න නම් සෝවාන් ජීවිතමයි. ඔහු කවදාවත් දුකටියෙක් උපදින්නේ නැහැ ඒකේ කාමයයි. ඒ බුදු දානන් වහන්සේ ඉන්න කාලේ මහා නාම කියලා රජෙක් හිටිය ශාක්‍ය රජෙක්. ඉතින් මේ රජු රසෝවාන් වෙලා හිටියේ. බුදු මෙයා ඉතින් ජීවිත කන්න වැඩ කරනවනේ මහා නාම කියලා සෝතේ තියෙන සංගතනයකයි. ඉතින් වැරදි කාර්යයන්ට දඬුවම් නියම කරනවා කලකෝලහල් නියම කරන්න යනවා ඊළඟට අන්තක්කේ සමේ විරෝධයෙන් ජීවත් වෙනවා මේ දේවල් කරනවා ඉතින් දවසක් මට කල්පනා වුණා අනේ මම මේක කරන්නේ මැරුණොත් එහෙම කොහොමද වෙන්නේ දුගතිය ඉන්නේ බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා මේ කරුණ සැලකලා බුදුරජාණන් වහන්සේ මම දැන් යෝගා කරනවා මට මේවා නොකරත් බෑ රාජ්‍යවත්සන් රාජකම් කරනකොට මේ ඔක්කොම කරන්න වෙනවා දඬුවම් දෙන්නට වෙනවා මේවා කරන්නට වෙනවා මේවා කරන්නට වෙනවා කලකෝලහල් සංසිඳවන්නටත් යන්න වෙනවා රටේ අභිවෘද්ධිය කරන්නද තියෙන මොක ඔක්කොම දේ මේවා කර කර ඉන්නකොට මැරෙන්නත් එහෙම එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා මා බහයි මා නාම මා බහයි මා නාම ගිය වෙන්නේ සමහනම් ගිය වෙන්නේ තේපා ඔබ ධම්මයේ දැකලා තියෙන්නේ ඔබ ත්‍රිවද්ද රත්නයේ ස්ථාවර පිහිටලා තියෙන ඒක නිසා ඔබ කවදාවත් බුදුසේක උපදින්නේ නැහැ කියලා මොකද සෝවාන් වෙලා වුන් ඔහු ඔහු සෝවාන් වෙලා හිටපු නිසා ඒ ධම්මයේ චේත සියම් හදවතින් දැකලා තියෙන්නේ ඔහු ඒකාන්ත වශයෙන් බුදුරජාණන් වහන්සේ ධම්ම රත්නයේ සංඝ රත්නයේ සංස්කාරේ පුරාම තිරුවන් මංචකේ ඉලක්කම කරන යුතු දෙයක් බාටපත් කරලා තියෙනවා. අනිත් අයගේ සන්නාගමන වාගේ නෙවෙයි. ඒක නිසා නිත්‍ය වශයෙන්ම සන්නාගමනයේ පස්සෝ කෙනෙක් නිසා ඔබ බයෙන්නට දෙයක් නැහැ කියේ. එහෙම කියනෝවේ ඉන්නත නම් සෝවාන් වන්නට ඕන. එහෙම නැතුව බෑ. එතකොට මේ දක්වා කියපු ධර්ම වල කරුණේ කෙටි සාරාංශය මේකයි. මරණ මොහොතේදී සිත සකසා ගන්නට අපි ඉගෙන ගන්න ඕන. මරණ මොහොතේදී කර්මයේ නියාමයක් තියෙනවා ගරුක ආසන්න ආචින්න කටත්තා කියලා. ඒ වගේම පොත්පත්වල දක්වා තිබෙනවා මේ කර්ම නිමිති ගත නිමිති කර්මයේ කර්ම නිමිති ගත නිමිති වෙන්නත් පුළුවන් කියන මේ කවරක් ආවත් මරණ මොහොතේදී එක ආසන්න කර්මයක් බවටපත් වෙනවා මේ ආසන්න කර්මයට අපි කියනවා කර්ම විඥානය කියලා මේ කර්ම විඥානය තමයි තමයි නැවතන උපදින්නේ හොඳ නම් හොඳ තැනක නැත්නම් නරක තැනක ඒක නිසා මේදී අපිට තේරුම් ගත යුතු වන්නේ මේ කර්ම විඥානය යහපත් කරගත යුත්තේ කෙසේද කියන කාරණා ඒ සඳහා තමයි ඉදිරියට ඒක කරන්නට බෑ මේ ජීවිතයේදී පුරුදු පුහුණුවන්නට ඕන. පුරුදු පුහුණුවන එක තමයි මරණය නියතයි ජීවිතය නියතයි කියලා සිහිපත් කරලා මරණයේදී මේ සියල්ලම අතහරින්න දාන්නන්ට අතහැරදාව යන්නට සිදුවෙන බව අවබෝධ කරගෙන සියල්ලම අතහරින්නට පුරුදු පුහුණුවන එක. මෙහෙම අතහරින්නට පුරුදු පුහුණුවන කෙනාට මරණ මොහොතේදී සියල්ල අතහරින්න පුළුවන්. අපි හිතමු අර මං කියපු උදාහරණයට අර හාමුදුරුවෝ රණසිංහ හාමුදුරුවෝ රණසිංහේ වෙන්නවා. ඒ හාමුදුරුවෝ අර අභිධර්ම පොත්වල තියෙන බැඳීම අතහැරිලා තිබුණා. මේකත් මම අතහැරිනවා කියනවා නම් එහෙනම් තේසලෝක උපදින්නේ නැහැ. අතහරිනවා අතහරිනවා අතහරිනවා වැඩන්නේ. අර සිහිපත් කරලා සිහිපත් කරලා පොඩි වෙච්ච කෙනාට අතහරින්න පුළුවන්. නමුත් මේක 100%ක්ම සහ ටිකක් දෙන ක්‍රමයක් නෙවෙයි. නිරන්තර සුභකේකට දෙන්න 100%ක්ම සහ ටිකේ ලැබෙන සෝවාන් වීමෙන් තමයි මේ සෝවාන් වීම සඳහා උත්සාහව අව උත්සුක කටයුතු කරන්න කියන එකයි මේ දක්වා තියෙන ධම්ම වල කෙටි සාරාංශය. එතන එහෙනම් කල්පනා කරන මේ බුද්ධ පූජාට දෙන්නේ කුසලයයි ඒ වගේම මේ දානගෙන දෙන්නේ කුසලයි මේ තම සරල ධම් දේශනාව කියන්නේ සම්ධම් දේශනාව කියන්නේ කුසලයෙන් සියලුම කුසල සත්‍යයෙන් අපට කිසිදාක දුකට උපදින්නට හැකියාව ලැබේවා සුගත ගාමී වීමට හැකියාව ලැබේවා අපට සෝවාන් ආදී මාර්ග ලබා ගැනීමට හැකියාව වාසනාවක් ලැබුණා දේවා නිවන් ලබා ගැනීමට මේ ප්‍රසස්තයෙන් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දැන් තබාගෙන මේ කරන ලද කුසල දෙවියන් ධම්මෝදන් කන්නේ සඳහා ආකර්ෂක හේතු වෙන පාඩේ කියන්නේ